පළමුවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස මා දිනකට උදේවරුව පැය තුනක පමණ කාලයක් භාවනාවේ යෙදෙමි. මේ වකවානුව තුල සිතේ යම් සිතේ කිසියම් වෙනදාට වඩා ශාන්ත බවක් අත්දකි. හිත හොඳින් සමාධිගත වේ. සතියද නොඅඩුව පවතී. විටක සිත ආනාපානයට යයි. විටක ඉන් මිදී හිස් බවට යයි. පර්යංක භාවනාවේදී මෙය වඩාත් මනවින් ප්‍රකට වේ. නැවත නැවත මෙය සිදුවේ. ශාන්ත ප්‍රනීත බව තුල සිටිමි. සිතුවිලි ශබ්ද ආදිය දැනි බිඳි බිඳි යයි. හිස් භාවයේ සිටින විට හෘද ස්පන්දනය හොඳින් අත්දැකිය හැක. පොහොය දින සක්මණින් අනතුරුව පර්යංකයට ඉඳ ගන්න විටම සිත සමාධිගත විය. සතිය සමාධිය බලවත් විය. පැයක පැයක පමණ ආසන්න කාලයක් ගත විය. ආනාපානයෙන් සිත මිදී හිස් බවට පත්විය. මේ මොහොතේ සිත ඊතා ප්‍රනීත ඉමහත් සුවයකට පත්වනු දැනුනි. මේ මොහොතේ මාව මෙයින් කවුරු හරි ඇවිත් මුදවාවිද යන්නත් හිතට හැඟුණි. ඒ මොකද දාන වේලාව වුවද ඒකත් අවශ්‍ය නොවි හිත කියන්න බැරි තරම් සුවයක පසුවිය. මේ අතර බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි බලවත් ශ්‍රද්ධාවක් මතුවිය. බුදු පියාණන් වහන්සේ මොනතරම් සුන්දර මගක් පෙන්වා දී ඇත්තේද? සිතින් උතුරා යන ශ්‍රද්ධාවක් දැඩි වුණි. එය විස්තර කළ නොහැක. ඒ සමගම බුද්ධ රත්නය ධම්ම රත්නය ජීවමාන බවත් දැනට සංඝ රත්නය නියෝජනය කරන උතුමන් වහන්සේලා කෙරෙහි මිනිසුන් සුල ඇති ශ්‍රද්ධාව හීනය. නිතරම උන්වහන්සේලාගේ අඩුපාඩු නොසොයා කරුණා මෛත්‍රියෙන් යුතුව බැලිය යුතු බවත් වරදක් දැක Taman එය නොඉවසා තව කෙනෙකුට දී එයා ඒක හා ඇත්තද කියා අනුමෝදන් වෙත්ම එයාද ඒ පාපයට හවුල් වී අපාගත වීමට ඉඩකඩ ඇත ආර්ය උපවාදයට ලක්විය හැක ඒ නිසා තුරුණුවන් කෙරෙහි නොබෙදෙන සද්ධාාවක් ඇති කර ගත යුතු බව දැනුනි මෙය මට කියා දීමට ක්‍රමයක් නැති නිසා මෙසේ ලියා දැන්විය යුතු බව හැඟුණි ඒ මොහොතේ ඒ පිළිබඳ දැඩි සද්ධාව මෙය ලියන මොහොතේ නම් නොවිය. එයත් අනිත්‍යයට ගියා වැදගම්මකට නැතිලයක් ලියා වේලාව නාස්ති වුණායයි කාටත් හැඟීමක් ඇති වේද කියාද හිතට හිතුනි. ගරුතර ස්වාමින් වහන්සේ මගේ හිතේ දැනට පනවතින తත්වයේ පිළිබඳ යමක් දැන ගැනීමට කැමැති වෙමි. තෙරුවන් සරණයි. යම් ප්‍රමාණයකට අනිත් අය හද බෙදා ගැනීම සඳහා උත්සාහයක් කරලා තියෙනවා. ඒ උත්සාහයේදී පරිශ්‍රමෙන් ලියවිලක් තියෙනවා. රචනා ශිල්පේ හොඳ නිසා ආයිති ඔය පරිශ්‍රම සමානට හොඳයි මට හොඳ නැහැ. නමුත් මේ ලියවිලා තියෙන සමහර වාක්‍යවල ඒ ලියන එකනටයි මේ සාකච්ඡා කරන අපටයි තව ඉදිරි කමටහනක් මතු කර ගන්න පුළුවන්. එක තැනක ලියවිලා තියෙනවා හොඳට පොයි දාශ භාවනා කරනට ඒ ඇතිවෙච්ච සමාධිය තුළ මේකට බාධාවක් එයිදෝ කවුරට ඇවිල්ලා මට කතා කරයිදෝ කියලා එක පැත්තක සැකයක් තියෙනවා. අනිත් පැත්තේ මේ තරම් උතුම් මාර්ගයක් සොයලා දුන්නේ ਸਰවචනාංශිකේ ධර්මකේ සංඝකේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා. ඒක අර ඇති වෙච්ච සැපය, ඒ ඇති වෙච්ච නිර්ාමස සුඛය, ඒ ඇති වෙච්ච ධර්මමේ ප්‍රීතිය නැති වෙයි දෝ කියලා හිතන සැකේ නිසා එතන මේ වෙනි දෙයකට තියෙන බාධාවකට ද්වේෂයක් හිතේ ගැබ්බෙලා තියෙනවා. ඒකට විභව ශක්තිය කියන පැත්තෙන් තමයි විස්තර කරලා දෙන්න පුළුවන්. ඒක කාම තණ්හාවත් භව තණ්හාවත් නෙවෙයි විභව තණ්හාව වශයෙන් විස්තර කරන්න පුළුවන්. නමුත් ඒක එලි දක්වන්න නැති වෙන්නයි ලිපිය සකස් වෙලා තියෙන්නේ. රචනයේ සකස් වෙලා තියෙන්නේ මේ වගේ දේවල් එලි නොවන විදිහට සබ්බියගතව ලියුම ලියන්න ගියාම අහගෙන ඉන්න කෙනාට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. මතු කරගන්න වෙනවා. ඊගාට ලියලා තියෙනවා ඒ සද්දාහ දැන් නැහැ කියලා. ඊට පස්සේ එතකොට දන්නවා අපි ඔය හම්බෙන එකත් ඇතිව නැතුව යනවායි කියලා. එතකොට ඒ ඇති වෙන සද්ධාහතර තියෙන හිතේ අංකි පිරිසුදුකමක් නිසා. නමුත් ඒ පිරිසුදුකම තියෙන ආශාව එලි දකින්නේ මේක කෙලසෙන කෙන්ට දෙයට තියෙන තරහවට. සංසාරේ කියන්නේ මේ කෙලසෙන දයතාවයි. ඒ නිසා අපි සංසාරයට මේ වගේ කෙනෙක් සංසාරේ කරදරවලට, සද්දවලට, වේදනාවට, හිතිලට ද්වේෂ කරනවා. මේ බාධා කරන අයට වෛර කරනවා. ඉතින් ඒ නිසා ඒ තරමටම අර ඇති වෙච්ච සුන්දර தත්වෙට ප්‍රේම කරනවා. මේ නිසා මේ සුන්දර தත්වෙ දුක ඇති කරනවා. මේ නිසා මේ ප්‍රේංජ தත්වෙ දුකක් ඇති කරන මේක නැති වෙයි දෝ කියන බය නිසා. ඉතින් එවැනි කෙනෙකුට කමඨාන සුද්ධ කිරීම කසේ මතක් කරන්න තියෙන්නේ මේ මානසික සත්‍යය නැත්නම් මේ තියෙන පිරිසිදු සමතුලිත විවිතුරු தත්වයක් එසේ කෙලසිතාට පස්සේ තියෙන මානසික තත්ත්වය දෙකම හිතේ සමාන සැප දුක්ඛ ස්වභාවයකින් සමාන ප්‍රියමනාප අප්‍රියමනාප ස්වභාවයකින් සමාන අමනාපමනාප ස්වරූපයෙන් බලන්න පුළුවන් වෙනකම් භාවනා යන්න ඕන. ඒ තමයි අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවීම සඳහා කරන භාවනාව මේ සා උතුම් පිරිසිදු හිතටත් ඒකට බාධා කරන්න වෙන සද්දක වේදනාට හිතවිල්ලටත් සමසේ සලකන්නේ ජයපරාජය දෙකේ සමසේ සලකන්න. ලාභයේ අලාභයේ දෙකේ සමසේ සලකන්න. ඉතින් එතෙන්දී ඔය සදාචාරයේ තමතක වෙනවා, බුද්ධ ආගමත් තමතක වෙනවා, ආගමත් තමතක වෙනවා. නමුත් ඒතන තමයි බුදුහමස වැඩ ඉන තැන. ඊටාම තස්සපයක් අරගෙන දීලා පෙන්නනවා නිරාමිෂ සැපයක්. මේකට ආස වෙනකොට ඒක බාධා කරන දෙයට ද්වේෂ කරනවා කියන එක හිතට ස්වභාවයෙන් එනවා. විභව තණ්හාංශය එන්නේ. ඉතින් මේක කරලා කරලා කරලා කරලා කොච්චර මේක නැති වුණත් ඔය කියන විවේක බුද්ධිය විවේක හිත එහෙම නැත්නම් නිෂ්කලංක හිත නැතුව ඒක ආය හදන්න පුළුවන්. ඒ නිසා ඕක නැති වෙනවා කියන සදාකාලික හානියක් නෙමෙයි. ඒ නිසා ඒක බාධා කරන එකට මේ ද්වේෂ කරන එක වැඩක් නැහැ. මේකට තියෙන ආශාව තේරුම් ගන්න. ඊට පස්සේ නැවත නැවත කරන්න ඕනේ මේකත් එකයි, කරදර වුණත් එකයි, දෙකේම තියෙන හිතේ ස්වභාවයක්. මේ දෙකට සමහිතේ එනකන් නඩත්තු කරනවා කියන එදාට තමයි තමන්ගේ හිත තමන් පිරිසුචිත තරමට බුදුන් ගෞරව කරනවා. තමන්ගේ හිත පිරිසුචිත තරමට ධර්මයට ගෞරව කරනවා. තමන්ගේ හිත පිරිසුචිත තරමට සංඝයාට ගෞරව කරනවා. තමන්ගේ හිත කෙලසිලා නම් ඒ කෙලසිච්ච තරමට අනුන්ට නිග්‍රහ කරනවා. ඒ නිසා මේ අපි කරන කතාවෙන් අපි කරන වැඩ පිළිවෙලින් පේන්න තියෙන්නේ කොච්චර පිරිසුදු හිතකින්ද කටයුතු කරන්නේ කොච්චර කේ අපිරිසුදු හිතකින්ද කටයුතු කරන්නේ. හැබැයි මේක පෙන්වන්න නැතුව රචනාව සදාචාර සම්පන්න කරන්න පුළුවන්. ඒතකොට රචනාව කරන්නේ මව අපෑම. ඉතින් ඒ නිසා පුළුවන් තරම් හිත පිරිසුදු කරගන්න කරනකොට බෞද්ධයට වේවා අබෞද්ධයට වේවා ලරුවෙකුට වේවා වැඩිමහල්ලෙකුට වේවා පැවිද්දෙකුට වේවා අපවිද්දෙකුට වේවා බුදුහාමර කෙරේ ඇති වෙන සද්ධාවේ කිසිම ගාන පිටිමකමක් නැහැ. ඒක හිත පිරිසිදු චිත්තාරමඩ තියෙන. Taman කෙරේ යම් තාක් යම් කිසි කෙනෙක් ගරු කරනවා නම් ඒක න කවදාකවත් සංඝයාට නිග්‍රහ කරන්නේ නැහැ. ඒක න කවදාකවත් ධර්මයෙන් නිගරු කරන්නේ කර්මේ කවදාකවත් සංගයන් නිගරු කරන්නේ අර තමන්ට තමන් වැරද්ද සමාව දෙන්න බැරි මිනිහා තමයි අය වැරද්ද තව කෙනෙක් කරනකොට ඒ මනසට බනින්නේ මේ සදාකාලික කෙලසීමක් කොට ගන්න බැරි අකුසලයක් කියලා තියෙන තමන්ට අකුසලෙන් කොට ඊ ගන්න බැරි කෙනාට තමයි කවදෝ යම් අකුසලකින් කොට ඉන්න පුළුවන් බව දැනගත්ත කෙනාට තියෙනවා ඒ අකුසලයට බැන බම් මනුස්සයට බයින්න එපා මනුස්සයට බැනපු ගමන් ආත්ම දෘෂ්ටියට වැටෙනවා සංඝයා කියලා ආත්ම සංකල්පයකට දා ගන්නවා. දාගත්ත ගමන් ඉවරයි. ඒසාර ළමා අපචාර පිළිබඳ ලියන තියෙන පොතක තිබුණා පොඩි දරුවට බනින්න එපා. මේ පොඩි දරුවා කරන වැඩේ හොඳ නැහැ කියලා කියලා දෙන්න ඉච්චා. අම්මා වේවා තාත්තා වේවා දරුවා වේවා දරුවගේ දොස් දකින්න එපා. බොරු කියන්න එපා. මං ඔයාගේ බොරු කියන වැඩේට කැමති නැහැ කියලා මිසක මං ඔයාට කැමති නැහැ කියන්න එපා. අපේ අම්මලා අවුව අපිට කියලා දෙන්න තිබුණේ නැහැ. කූටුවක් කරන තලන හොඳට තට්ටන් දෙක රත් වෙන්න. දරුවා හදනවා කියලා හිතනවා. මං කියන්නේ නැහැ ඔපොතේ තිබ්බ හැටියට දරුවා හදන්න පුළුවන් වෙයි කියලා. මට දරුවා හදලා නැහැ නේ මං දන්නේ නැහැ නේ මොකද්ද මේ කියන්නේ කියලා. නෝ කියලා තියෙනවා අනුන්ගේ දෝෂයක් දකින්නකොට දෝෂේ ඉක්මවලා පුද්ගලයෙක් දැක්කා නම් සෝරි තමයි. ඒක ඒක සංඥාවක් නම් බුදුහාමුදුරුවෝ තියෙනවා අපිට. ඒ චිත්ත මට්ටම නැගනම් බුදුරජාණන් ශ්‍රියක් පැකිලෙනවා. අපි දිට්ඨි මට්ටමට ගියනම් බුදුහාමුදුරුවෝවත් අපිව හදන්න පෙළඹෙන්නේ නැහැ. මොකද අපි ඒ තරම් දේවල් ආත්ම සංඥාවට දාලා කතා කරන්නේ. මොනවා වුණත් කවුරු හරි මේ පුද්ගල ආරෝපණය කරනවා කරපු වෙලාවෙ ඉඳලා ඉතින් එයා ගොඩ ගන්න අමාරුයි. ඒක නිසා ඒ ඔක්කොම නැති වෙනවා. ඒ කියන ඔක්කොම දුර්මත ඔක්කොම නැති වෙනවා. කොච්චර තිබුණත් මේ හිත පිරිසුදු තත්ත්වයට ගියාට පස්සේ ඒ සමහරවිට ය아가න්න බැරි වෙනවා ආරූපවාදයේ කියන නිසා තමම තහංචි දාගන්නවා මම අභව්‍යයි කියලා. ඒකට අභව්‍යයි. එතකොට ආනන්තරිය අකුසල කර්මයක් කරගත්තා වගේ අකුසලයක් සිද්ධ වෙනවා ධර්මෙන් දන්නේ නැතිකම නිසා වෙන්නේ. එහෙම නැත්නම් සුතමේ ඥාන නැති නිසා වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට පේනවා ඕකේ මේ මාතු බුද්ධි වෙන වයිති බුදුහමර දැක්කත් දැන් හිටියත් එකම පරීක්ෂණයමයි තියෙන්නේ පාස් නම් පාස් පේල් නම් පේල්. ගෑනුණත් පිරිමත් එකම පරීක්ෂණේ තියෙන්නේ. ගෑනුන පාස් නම් පාස් පේල් නම් පේල්. මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන තිබ්බත් මොනක්වත්ම දන්නේ නැති උනත් මෙච්චරමයි තියෙන්නේ පාස් නම් පාස් පේල් නම් පේල්. අපි හිතනවා මේකට මෙවුවා තියෙනවනේ මෙවුවා තියෙනවනේ මෙවුවා තියෙනකේ ඔකට ගහ ගහ ඉන්නවා. නෝ පරිේශණ කියාර පස්සේ ඌව නෙමෙයි බලන්නේ මේ තමන්ගේ ඇති වෙච්ච තමන්ගේ පිරිසුදු හිතට ලෝභ කරනවාද? ඒ පිරිසුදුට සාපේක්ෂව ඒකට කරදර කරන එකට වෛර කරනවාද? ඒ මනාපමනාප දෙක තියෙන තාක්කල් ඒක මං කියන්නේ දෝෂයක්වත් අකුසලයක්වත් නෙමෙයි. නමුත් කාරණා විතරන තියෙන්නේ. අශ්ලෝක ධර්මෙන් කම්පා නොවෙන විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගාන පස්සේ සම් උපේක්ඛා සම්පොජ්ජංගම් භාවේති. මේ දෙකේ එකකවත් තාරතිරම් මනින්න යන්න එපා. තාරතිරම් මනීම සංඥා මට්ටමෙන් වුණොත් නම් ගොඩ එන්න පුළුවන් ගොයියෝ. චිත්ත මට්ටමට ගියොත් අසාධ්‍යයි. දිට්ඨි මට්ටමට ගියොත් බුදු කෙනෙකුටවත් කරන්න බෑ. ඒ නිසා මේ අනුන්ට මත ප්‍රකාශ කරන්න යනකොට ඒ කෙනාගේ ආර්ධනාවක් තියෙනවා නම් කරන්න. එහෙනම් ප්‍රකාශ වුණා නම් ඉල්ල ගන්න සමාව නේ මට සමා වෙන්න. මේ අනුන්ගේ සීනි කියලා තමයි මේ සංසාරේ දික් කරගන්නේ. Tamange වැඩක් බලා ගන්න. බලන්න බෑ හිත පිරිසුදු නැත්තම්. බලන්න බෑනේ මේක ඇතුලේ තියෙන පණු ගොජ දාන ගොජයක් නැතුලේ තියෙන තියෙන නිසා බලන්න බෑ. පිරිසුච්ච දැස් හරි සන්තෝෂයි. හරි හරි ප්‍රීතියක් එනවා නමුත් එතන මේ කැඩීද කියලා බය තියෙන තාම මේක පිටතර කට්ටක් වගේ. තාම හයි වෙලා නැහැ. ඒ නිසා මේ දෙක තමයි මට මතක් කරන්න හිතුන ලියුම අහගෙන ඉන්නකොට. ඒ ඇති වෙච්ච తত্ত্বය නැති කැඩෙයි කියලා තියෙන බය හුදු හුඹස් බයක් විතරයි. කැඩෙනවමයි හදන්න පුළුවන්නේ. දෙක මේ ත්‍රිවිධ රත්නය සහ තමන්ගේ සීලය තමයි ආර්ය කෙනෙක් පිරිමැදින්න ගන්න දේ. ඒ තමන්ගේ සීලය අවේකප්පසාදයක් තියෙනවා. ඒ කෙනා බුදුහාමුදුරන් කරන ගෞරවය තමයි උතුම්ම ගෞරවේ. මේ පිට කරන කට්ටිය ගෞරවය බොහෝ විට ප්‍රසාද සද්ධාවෙන් සීමා වෙනවා. ඕකප්පණ සද්දා අධිකම සද්ධා මට්ටමට යන්නේ අධිකම සද්ධා මට්ටමට ගියාට පස්සේ බුදුජානසර වැඳ වැඳ ඉන්නකො මොකුත් නැහැ. මොකද හැම චිත්තක්ෂණයකම බුද්ධ පූජාවක් වෙනවා. හැම චිත්තක්ෂණයක ධර්ම පූජාවක් වෙනවා. හැම චිත්තක්ෂණයම තමයි සංඝයා සංඝ පූජාවකුත් වෙනවා. තමන්න තේරෙනවා මේ ලෝකෙ ඔක්කොම නමගේ යද්දි මම පෙරට ආවේ සීල නිසා. මට දැන් විශ්වාසයි මගේ සීල කඩනවා හදන්න පුළුවන්, පිළියම් කරන්න පුළුවන් කියලා සීල් කඩන අය පිළිබඳව තරහක් එන්නේ නැහැ ඊට පස්සේ. සීල් රකින්න අය පිළිබඳව එච්ච ලොකු නම්බුවක් එන්නේ නැහැ. මේක මේ වෙලාවට සංඥාය මේ බුදුරජාණන් පාවිච්චි කරන සීලය කියන වචනත් නෙවෙයි. සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. ශික්ෂාව නිසා මේ යන් සංඥාවක් ඇති වෙනවා. ඒ සිඥාව නිසා සික්ඛාව නිසා යන් සංඥා දුර වෙනවා. එච්චරයි. ඔය ඇති වෙන සංඥාවල ඇති වීම දුරු වීම දෙක මට්ටමක් මිස ඉන් එහාට පුද්ගල මට්ටමක් බුදුරජාණන්සේ බුදුහාමුදුරගේ විග්‍රහ මට්ටම විස්තර කරන්නේ ඒ අනුව මේක බැලුවොත් මේ හොඳ ප්‍රස්තාවක් ලැබිච්ච කෙනෙක් දැන් කළ යුත්තේ මේ ලැබිච්ච එක නැති වෙයි කියලාවත් ඉතනක් කරගන්න නැතුව ඒක ඉතනක් කරගන්න තියෙන එකම දෙයයි කරන්න තියෙන ලක්ෂ කෝටි වාරයක් ওই චිත්තක්ෂණයට යන. ආයෙ කැඩෙන්න අයින් ආයෙ හදන්න. හද හද යනකොට තේරෙනවා මැටි බාදිනයක් කැඩුණා කියලා ප්‍රශ්න නැහැ. මැටි ටික තියෙනනේ ආයෙ හදන්න පුළුවන්. පිච්චුවොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. පිච්චුවොත් ආයෙ හදන්න බෑ. මැටි බාදිනේ ක්ලේ අතේ තියන පොඩ්ඩලමට සෙල්ලම් කරන දෙන්නේ. එක එක රූප අමන කොච්චර රූප ඇහුවා ප්‍රශ්න නැහැ. මැටි ටික තියෙනවා. ආනේ බව තේරුම් අරගන්න කියලා අපි අද දෙවෙනි ප්‍රශ්න.